සුනක්කච්ච සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා වේශාලියං විහෙරති මහා වනේ කෝටාගාර ශාලායන් තේන කෝපන සමයේන සම්බහුලේහි බික්ඛෝහි භගවතෝ සම්තිකේ අඤ්ඤා ව්‍යාකතා හෝති කිහිනා ජාතේ බුසසම් බ්‍රහ්මචරයන් කතං කරණීයං නාපරං ඉත්තස්සායාතේ පජානාමාති අස්සෝසි කෝසුනක්ඛත්තෝ ලිච්ඡ විපුත්තෝ සම්බහුලේහි කිර බික්ඛෝහි භගවතෝ සම්තිකේ අඤ්ඤාභ්‍යාකතා හෝති තේනා ජාතේ උසිතම් රක්මචරයං කතං කරණීයං නාපරං ඉත්තත්තායාතේ පජානාමාති අතකෝ සුනක්කච්ඡෝ ලිච්ඡවි පුත්තෝ යේන භගවා තේනුපසංඛමේ උපසංඛමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ සුනක්ඛත්තෝ ලිච්ඡවි පුත්තෝ භගවන්තං ඒතදවෝච සුතං මේතං බන්තේ සම්බහුලේහි කිර භික්ඛෝ හේ භගවතෝ සම්තිකේ අඤ්ඤාභ්‍යාකතා කේනා ජාතේ උසිතම් රක්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාතේ පජානාමාතේ යේතේ භන්තේ භික්ඛෝ භගවතෝ සම්තිකේ අඤ්ඤම් ව්‍යාකංසෝ කේනා ජාතේ උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තසායාසේ පජානාමාතේ කච්චිතේ බන්තේ භික්ඛෝ සම්මදේව අඤ්ඤම්භ්‍යාකංසෝ උදාහෝ සම්තෙත්ත කච්චේ භික්ඛෝ අදිමානේන අඤ්ඤම්භ්‍යාකංසෝති යේතේ සනක්ඛත් භික්ඛෝ මම සම්තිකේ අඤ්ඤම්භ්‍යාකංසෝ කේනා ජාතේ උසිතම් රක්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාතේ භජානාමාතේ සන්තෙත්තේ කච්චේ බික්ඛෝ සම්මදේව අඤ්ඤම් ව්‍යාකංසෝ සන්තේ පනිදේ කච්චේ බික්ඛෝ අදිමානේන පි අඤ්ඤම් ව්‍යාකංසෝ චත්තර සුනක්ඛත් යේතේ බික්ඛෝ සම්මදේව අඤ්ඤම් ව්‍යාකංසෝ තේ සන්තං තතේව හෝති යේ පනතේ බික්ඛෝ අදිමානේන අඤ්ඤම් ව්‍යාකංසෝ තත්ත්‍ර සුනක්ඛත්ත තථාගතස්ස එවං හෝති ධම්මන්නේ සංදේශසන්ති එවං චත්ත සුනක්ඛත්ත තථාගතස්ස හෝති ධම්මන්නේ සංදේශසන්ති අතච පනිදේ කච්චේ මෝඝ පුරිසා පඤ්ඤං අபிසංකරෙත්වා අபிසංකරෙත්වා තථාගතං උපසංකමෙත්වා පුච්ඡන්ති తత్ర శునక్కచ్చ యంపి తథాగతస్ස ఏవం హోతి ධම්මන්නේ සංදේශේ සම්ති තස්සති හෝති අඤ්ඤතත්හන්ති ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගත කාලෝ යං භගවා ධම්මං දේශේය භගවතෝ සුත්වා භික්ඛෝ ධාරස්සන්ති තේනයි සුනක්ඛත් සුනෝ හේ සාදුකං මනසිකරෝ හේ වාසිස්සාමි තේ එවං භන්තේති කෝ සුනක්ඛතෝ ලිච්ඡවේ පුත්තෝ භගවතෝ පච්චස්සෝසි භගවා ඒතදවෝච පංචකෝයිමේ සුනක්ඛත් කාමගුණා කතමේ පංච චක්ඛෝ විඤ්ඤයා රෝපා ඉත්තා කන්තා මනාපා සියරෝපා කාමෝපසංහිතා රජනීයා සෝත විඤ්ඤයා ශද්ධා පේයාලම් ගහන විඤ්ඤයා ගන්ධා පේයාලම් ජීවහා විඤ්ඤයා රසා පේයාලම් කාය විඤ්ඤයා පොට්ටම්බා ඉත්තා කංසා මනාපාපේ රෝපා කාමෝපසංහිතා රජනීයා ඉමේ කෝ සුනක්කත් පංචකාම ගුණා ථානං කෝ කනේ තං සුනක්කත් විජ්ජතියං ඉදේ කච්චෝ පුරිස පුග්ගලෝ ලෝකාමිෂාදී මුත්තෝ අස්ස ලෝකාමිසාදේ මුත්තස්සකෝ සුනක්ඛත් පුරිස පුග්ගලස්ස තප්පති රෝපේ චේව කතහා සණ්ඨාති තදනු ධම්මං ච අනුවිතක්කේති අනුවිචාරේති සංච පුරිසම් භජති තේනච විත්තිං ආපජ්ජති ආනෙන්ජ පටිසංයුත්තායච පනකතාය කච්චමානාය න සුස්සෝසති න සෝතං ඕදහති න අඤ්ඤා චිත්තං උපට්ඨපේති නච තං පුරිසං භජති නච තේන විත්තිං ආපජ්ජති සේයතාපි සුනක්ඛස්ස පුරිසෝ සකම්මා ගාමාවා නිගමාවා චිර විප්පවුත්තෝ අස්සෝ අඤ්‍යතරං කුරිසං පස්සෙය්‍ය සම්හා ගාමාවා නිගමාවා අචිර පක්ඛන්තම් සෝතං කුරිසං තස්ස ගාමස්සවා නිගමස්සවා කේමතං ච සුබික්ඛතං ච අප්පාබාධතං ච පුච්චෙය්‍ය තස්ස සෝ පුරිසෝ තස්ස ගාමස්සවා නිගමස්සවා කේම තංච සුබික්ඛ තංච අප්පාබාධ තංච සංසෙය්‍ය සංකේං මඤ්ඤසී සුනක්කත් අපේනෝසෝ පුරිසෝ තස්ස පුරිසස්ස සුස්සෝසෙය්‍ය සෝතං ඕදෙය්‍ය අඤ්ඤා චිත්තං උපට්ඨපේය තංච පුරිසං වජේය තේනච විත්තිං ආපජ්ජයාති එවං බන්තේ ඒවමේව කෝ සුනක්ඛත්ත ඨානමේතං විජ්ජති යං ඉදේ කච්චෝ පුරිස පුග්ගලෝ ලෝකාමිසාදී මුත්තෝ අස්ස ලෝකාමිසාදී මුත්තස්ස කෝ සුනක්ඛත්ත පුරිස පුග්ගලස්ස සප්පති රූපේ චේව කතහා සණ්ඨාතේ තද නෝ ධම්මං ච අනුවිතක්කේති අනුවිචාරේති තංච පුරිසම් භජතේ තේනච විත්තිං ආපජ්ජති ආනෙන්ජ පටිසංයුත්තායච පන කතහාය කච්චමානාය නසුසෝෂති නසෝතං ඕදහති න අඤ්ඤාචිත්තං උපට්ඨපේති නච සංපරිසං වජති නච තේන විත්තිං ආපජ්ජති සෝ ඒවමස්ස වේදිතබ්බෝ ආනෙන්ජ සංයෝජනේහි කෝ විසංයුත්තෝ ලෝකාමිසාදී මුත්තෝ පුරිස පුග්ගලෝති ඛානං කෝ පනේතං සුනක්ඛත් විජ්ජති යං ඉදේ කච්චෝ පුරිස පුග්ගලෝ ආනෙන්ජාදී මුත්තෝ වස්ස ආනෙන්ජාදී මුත්තස්ස කෝසුනක්කත් පුරිස පුද්ගලස්ස තප්පති රූපී චේව කතා සණ්ඨාති තදනු ධම්මං ච අනුවිතක්කේති අනුවිචාරේති සංච පුරිසම් භජති තේන ච විත්තිං ආපජ්ජති ලෝකාමිස පටිසඤ්ඤුත්තාය ච පන කතාය කච්චමානාය නසුසෝසති නසෝතං ඕදහති න අඤ්ඤා චිත්තං උපට්ඨපේති නචතං පුරිසං භජති නචතේන විත්තිං ආපජ්ජති සේයතාපි සුනක්කත් පණ්ඩු පලාසෝ බන්ධනා පවුත්තෝ අභබ්බෝ හරිතත්හාය ඒවමේව කොහොසුනක්ඛත් ආනෙන්ජාදී මුත්තස්ස පුරිස පුග්ගලස්ස යේ ලෝකාමිස සංයෝජනේසේ පවොත්තේ සෝ ඒවමස්ස වේදිතබ්බෝ ලෝකාමිස සංයෝජනේ නැහි කෝ විසඤ්ඤුත්තෝ ආනෙන්ජාදී මුත්තෝ පුරිස පුග්ගලෝති ඨානං කෝපනේ සංසුනක්ඛත් විඤ්ඤති යං ඉදේකච්ඡෝ පුරිස පුද්ගලෝ ආකින්චඤ්ඤායතනා දෙහිමුත්තෝ අස්ස ආකින්චඤ්ඤායතනා දෙහිමුත්තස්ස කෝ සුනක්ඛත් පුරිස පුද්ගලස්ස තප්පති රූපේ චේව කතා සණ්ඨාති තදනු ධම්මං ච අනුවිතක්කේති අනුවිචාරේති සංච පුරිසං භජති තේන ච විත්තිං ආපජ්ජති ආනෙන්ජ පටිසඤ්ඤුත්තාය ච පන කතාය කච්චමානාය නසොසෝසති නසෝතං ඕදාති න අඤ්ඤාචිත්තං උපට්ඨපේති නච සං පුරිසං භජති නච තේන විත්තිං ආපජ්ජති සේයතහපි සුනක්ඛත් පුතෝ සීලා ද්වේදා භින්නා අපටි සන්දේකා හෝති ඒවමේව කෝ සුනක්ඛත් ආකින්චාඤ්ඤායතනා දේමුත්තස්ස පුරිස පුග්ගලස්ස යේ ආනෙන්ජ සංයෝජනේසේ භින්නේ සෝ ඒවමස්ස වේදිතබ්බෝ ආනෙන්ජ සංයෝජනේන හේකෝ විසඤ්ඤුත්තෝ ආකින්චඤ්ඤායතනාදී මුත්තෝ පුරිස පුග්ගලෝති ථානං කෝපනේ සම්සුනක්ඛත් විජ්ජති යං ඉදේකච්ඡෝ පුරිස පුග්ගලෝ නේව සංඥා නාසඤ්ඤායතනාදී මුත්තෝ අස්ස නේව සංඥානා සංඥායතනාදී මුත්තස්ස කෝ සුනක්ඛත් පුරිස පුග්ගලස්ස තප්පති රූපී චේව කතා සංඨාතේ තදනු ධම්මං ච අනුවිතක්ඛේති අනුවිචාරේති සංච පුරිසම් භජති තේනච විත්තිං ආපජ්ජති ආකින්චඤ්ඤායතන පටිසඤ්ඤත්තායච පන පතහාය පච්ඡමානාය න සුස්සෝසති න සෝතං ඕදහති න අඤ්ඤාචිත්තං උපට්ඨපේති නච තං පුරිසං භජති නච තේන විත්තිං ආපජ්ජති සේයතාපේ සුනක්ඛත් පුරිසෝ මනුඤ්ඤ භෝජනං බුත්තාවේ ඡඩ්ඩේය සංඛෙන් මඤ්ඤසේ සුනක්ඛත අපේනෝ තස්ස පුරිසස්ස තස්මින් භත්තේ පුන බොත්තෝ කම්මතා අස්සාති නොහේ සංභන්තේ සංකෙස්ස හේතුන් අදොන්හි භන්තේ භත්තං පටික්කෝල සම්මතන්තේ ඒවමේව කෝසුනක්හස නේව සංඥානා සංඥායතනා දේමුත්තස්ස පුරිස පුද්ගලස්ස යේ ආකින්චඤ්ඤායතන සංයෝජනේ සේවන්තේ සෝ ඒවමස්ස වේදිතබ්බෝ ආකින්චඤ්ඤායතන සංයෝජනේන හේක්ඛෝ විසඤ්ඤුත්තෝ නේව සංඥානා සංඥායතනාදී මුත්තෝ පුරිස පුග්ගලෝති ථානං කෝපනේතං සුනක්ඛත්ත විජ්ජති යං ඉදේකච්ඡෝ පුරිස පුද්ගලෝ සම්මා නිබ්බානාදී මුත්තෝ අස්ස සම්මා නිබ්බානාදී මුත්තස්ස කෝ සුරප්පත් පුරිස පුද්ගලස්ස තප්පති රූපේ චේව කතා සංඨාති තදනු ධම්මං ච අනුවිතක්කේති අනුවිචාරේති තංච පුරිසං භජති තේන ච විත්තිං ආපජ්ජති නේව සංඥානා සංඥායතන පටිසඤ්ඤුත්ථාය ච පන කතාය කච්චමානාය නසුසුසති නසෝතං ඕදාති න අඤ්ඤාචිත්තං උපට්ඨපේති නච තං පුරිසං භජති නච තේන විත්තිං ආපජ්ජති සේයථාපේ සුනක්ඛත් තාලෝ මත්ථ කච්චින්නෝ අබබ්බෝ පුන විරුල් හියා ඒවමේව කෝ සුනක්ඛත් සම්මා නිබ්බානාදී මුත්තස්ස පුරිස පුග්ගලස්ස යේනේව සංඥානා සංඥායතන සංයෝජනේ සේ උච්චින්න මූලේ තාලවත්තෝ කතේ අනභව කතේ ආයතෙන් අනුපාද ධම්මේ සෝ ඒවමස්ස වේදිතබ්බෝ නේව සංඥා නාසඤ්ඤායතන සංයෝජනේන හේකෝ විසඤ්ඤුත්තෝ සම්මා නිබ්බානාදී මුත්තෝ පුරිස පුග්ගලෝති ඡානං කෝ පනේතම් සුනක්ඛත් විජ්ජති යං ඉදේකච්ඡස්ස බෙක්කුණෝ ඒවමස්ස තණ්හා කෝසල්ලං සමනේන බොත්තං අවිජ්ජා විස දෝසෝ ඡන්ද රාග ව්‍යාපාදේන රුප්පති තං මේ තණ්හා සල්ලං පහේනම් අපනීතෝ අවිජ්ජා විස දෝසෝ සම්මා නිබ්බානාදී මුත්තෝ හමස්මේති එවං මානි අස්ස අතතං සමානං සෝයානි සම්මා නිබ්බානාදී මුත්තස්ස අසප්පායානේ තානේ අනුයොංජේය අසප්පායං චක්ඛුනාරූප දස්සනං අනුයොංජේය අසප්පායං සෝතේන සද්දං අනුයොංජෙය්‍ය අසප්පායං ගහනේන ගන්ධං අනුයොංජෙය්‍ය අසප්පායං ජීවහාය රසං අනුයොංජෙය්‍ය අසප්පායං කායේන පොට්ටබ්බං අනුයොංජෙය්‍ය අසප්පායං මනසා ධම්මං අනුයොංජෙය්‍ය තස්ස අසප්පායං චක්ඛුනාරෝප දස්සනං අනුයුත්තස්ස අසප්පායං ශෝකේන සද්දං අනියුත්තස්ස අසප්පායං ගානේන ගන්ධං අනියුත්තස්ස අසප්පායං ජීවහාය රසං අනියුත්තස්ස අසප්පායං කායේන පොට්ටබ්බං අනියුත්තස්ස අසප්පායං මනසා ධම්මං අනියුත්තස්ස රාගෝ චිත්තං අනෝද්ධං සේය සෝ රාගානුද්දංසිතේන චිත්තේන මරණං වා නිගච්ඡේය මරණමත්සං වා දුක්ඛං සේයතාපි සුනක්කත් පුරිසෝ සල්ලේන විද්ධෝ අස්ස සවිසේන ගාල්ලෝපලේපනේන තස්ස මිත්තා මච්ඡා ඥාති සාලෝහිතා විසක්ඛම් සල්ලකත්තම් උපට්ඨාපේයොම් තස්ස සෝබිසක්කෝ සල්ලකත්තෝ සත්තේන වනමුඛං පරිකන්තේය සත්තේන වනමුඛං පරිකන්තෙත්වා ඒසනියා සල්ලං ඒසෙය්‍ය ඒසනියා සල්ලං ඒසෙත්වා සල්ලං අබ්බහෙය්‍ය අපනෙය්‍ය විසදෝසං සෞපාදේසං සෞපාදිසේසෝති මඤ්ඤමානෝ සෝ එවං වදෙය්‍ය අම්බෝ පුරිස උබ්බතං කෝතේ සල්ලං අපනීතෝ විසදෝසෝ සෞපාදේ සේසෝ අනලංචතේ අන්තරායාය සප්පායානි චේව භෝජනානි භුඤ්ජයාසේ මාසේ අසප්පායානි භෝජනානි භුඤ්ජතෝ වනෝ අස්සාවේ අස්ස කාලේනච කාලං වනං දොහ වේයාසේ කාලේනච කාලං වනමුඛං ආලිම්පේයාසේ මාතේන කාලේන කාලං වනං දෝවතෝ න කාලේන කාලං වනමුඛං ආලිම්පතෝ පුබ්බලෝ හිතං වනමුඛං පරියෝනන්දේ මාච වාචා තපේ චාරිත්තං අනියොංජේ මාතේවා තාතපේ චාරිත්තං අනුයුත්තස්ස රජෝශෝඛං වනමුඛං අනුද්ධංසේසී වනානුරක්ඛේච අම්භෝ පුරිස විහෙරෙය්‍යාසේ වනසාරෝපේති තස්ස ඒවමස්ස උබ්බතං කෝමේ සල්ලං අපනීතෝ විසදෝසෝ අනුපාදේසේසෝ අනලංචමේ අන්තරායායාති සෝ අසප්පායානි චේව භෝජනානි බුඤ්ජේය තස්ස අසප්පායානි භෝජනානි බුඤ්ජතෝ වනෝ අස්සාවේ අස්ස නැච කාලේන කාලං වනං දෝවේය නැච කාලේන කාලං වනමුඛං ආලිම්පේය තස්සන කාලේන කාලං වනන්දෝවතෝන කාලේන කාලං වනමුඛං ආලිම්පතෝ පුබ්බලෝ හිතං වනමුඛං පරියෝනද්දේය වාතාසපේච චාරිත්තං අනුයොංජේය තස්ස වාතාසපේ චාරිත්තං අනුයොත්තස්ස රජෝසෝඛං වනමුඛං අනුද්ධංසේය නච වනානුරක්ඛේ විහෙරෙය්‍ය න වනසාරෝපි තස්ස ඉමිස්සාච අසප්පාය කිරියාය අසෝච විසදෝසෝ අපනේතෝ සෞපාදේශේසෝ තදුබහේන වනෝ පුතුත්තං ගච්ඡේය සෝ පුතුත්තං ගතේන වනේන මරණං වා නිගච්ඡේය මරණමත්තං වා දුක්ඛං ඒවමේව කෝ සුනක්ඛත් ඡානමේතං විජ්ජති යං ඉදේ කච්චස්ස භික්ඛුනෝ ඒවමස්ස තණ්හා කෝසල්ලං සමනේන වුත්තම් අවිජ්ජාවිස දෝසෝ චන්දරාග ව්‍යාපාදේන රුප්පති තං මේ තණ්හා සල්ලං පහේනම් අපනීතෝ අවිජ්ජාවිස දෝසෝ සම්මා නිබ්බානාදී මුත්තෝ හමස්මේති එවං මහණේ අස්ස අතතං සමානං සෝ යානේ සම්මා නිබ්බානාදී මුත්තස්ස අසප්පායානි ථානි අනුයොඤ්ජේය අසප්පායං චක්ඛුනාරෝප දස්සනං අනුයොඤ්ජේය අසප්පායං සෝතේන සද්දං අනුයොඤ්ජේය අසප්පායං ගහනේන ගන්ධං අනුයොඤ්ජේය අසප්පායං ජීවහාය රසං අනුයොඤ්ජේය අසප්පායං කායේන පොට්ටබ්බං අනුයොංජෙය්‍ය අසප්පායං මනසා ධම්මං අනුයොංජෙය්‍ය තස්ස අසප්පායං චක්ඛුනාරෝප දස්සනම් අනුයොත්තස්ස අසප්පායං සෝතේන සද්දං අනුයොත්තස්ස අසප්පායං ගානේන ගන්ධං අනුයොත්තස්ස අසප්පායං ජීවහාය රසං අනුයොත්තස්ස අසප්පහායං කායේන පොට්ටබ්බං අනුයුත්තස්ස අසප්පහායං මනසා ධම්මං අනුයුත්තස්ස රාගෝ චිත්තං අනුද්ධංසෙය්‍ය සෝ රාගානුද්ධංසිතේන චitteන මරණං නිගච්ඡේය මරණමත්ථන් වා දුක්ඛං මරණං හේතං සුනක්ඛත් අරියස්ස විනයේ යෝසික්ඛං පච්චක්ඛාය හීනායවත්තති මරණමත් සංහේතං සුනක්ඛත් දුක්ඛං යෝ අඤ්‍යතරං සංකිලෙට්ඨං ආපත්‍තිං ආපජ්ජති ඡානං කෝපනේ සම් සුනක්ඛත් විජ්ජතියං ඉදේ කච්ඡස්ස භික්ඛුනෝ ඒවමස්ස සංහා කෝසල්ලං සමනේන වොත්තං අවිජ්ජා විස දෝෂෝ චන්දරාග ව්‍යාපාදේන රොප්පති සංමේ තණ්හා සල්ලං පහේනං අපනේතෝ අවිජ්ජා විස දෝෂෝ සම්මා නිබ්බානාදී මුත්තෝ හමස්මීති සම්මා නිබ්බානාදී මුත්තසේව සතෝ සෝයානේ සම්මා නිබ්බානාදී මුත්තස්ස අසප්පායානේ තානේ නානුයොංජේය අසප්පායං චක්ඛුනා රූප දස්සනං නානුඤ්ජේය අසප්පායං සෝතේන සද්දං නානුයුඤ්ජේය අසප්පායං ගානේන ගන්ධං නානුයුඤ්ජේය අසප්පායං ජීවහාය රසං නානුයුඤ්ජේය අසප්පායං කායේන පොට්ටබ්බං නානුයුඤ්ජේය අසප්පායන් මනසා ධම්මං නානයොඤ්ජේය තස්ස අසප්පායන් චක්ඛුනා රූප දස්සනං නානයුත්තස්ස අසප්පායන් සෝතේන සද්දං නානයුත්තස්ස අසප්පායන් ගහනේන ගන්ධං නානයුත්තස්ස අසප්පායන් ජීවහාය රසං නානයුත්තස්ස අසප්පායං කායේන පොට්ටබ්බං නානයුත්තස්ස අසප්පායං මනසා ධම්මං නානයුත්තස්ස රාගෝ චිත්තං නානොද්දංසෙය්‍ය සෝන රාගානොද්දංසිතේන චිත්තේන නේව මරණං වා නිගච්ඡේය මරණමත්සන් වා දුක්ඛං සේයතාපිසුනක්කත් පුරිසෝ සල්ලේන විද්ධෝ අස්ස සවිසේන ගාල්හෝපලේපනේන තස්ස මිත්‍රාමච්ඡා ඥාතිසාලෝ හිතා බිසක්ඛං සල්ලකත්තං උපට්ඨා පේයොන් තස්ස සෝබිසක්ඛෝ සල්ලකත්තෝ සත්තේන වනමුඛං පරිකන්තේය සත්තේන වනමුකං පරිකංසෙත්වා ඒසනියා සල්ලං ඒසෙය්‍ය ඒසනියා සල්හං ඒසෙත්වා සල්ලං අබ්බහෙය්‍ය අපනෙය්‍ය විසදෝසං අනුපාදේශේසං අනුපාදේශේසෝති ඥානමානෝ සෝ එවං වදෙය්‍ය අම්බෝ පුරිස උබ්බතං කෝතේ සල්ලං අපනේතෝ විසදෝ සෝ අනුපාදේසේසෝ අනලංචතේ අන්තරායාය සප්පායානි චේව භෝජනානේ භුඤ්ජයාසි මාතේ අසප්පායානේ භෝජනානේ භුඤ්ජතෝ වනෝ අස්සාවි අස්ස කාලේනච කාලං වනං දෝවේයාසී කාලේන ච කාලං වන මුඛං ආලෝම්පේයාසේ මාසේන කාලේන කාලං වනං දොහවතෝන කාලේන කාලං වන මුඛං ආලිම්පතෝ පුබ්බලෝ හිතං වන මුඛං පරියෝනන්දී මාචේ වාසා තපේ චාරිත්තං අනුයොංජේ මාතේ වාසා තපේ චාරිත්තං අනුයුත්තස්ස රජෝ සුඛං වනමුඛං අනුද්ධංසේසී වනානුරක්ඛේච අම්භෝ පුරිස විහෙරයාසේ වනසාරෝපේතේ තස්ස ඒවමස්ස උබ්බතං කෝමේ සල්ලං අපනීතෝ විසදෝසෝ අනුපාදිසේසෝ අනලංච මේ අන්තරායායාති සෝ සප්පායානි චේව භෝජනානි භුඤ්ජේය තස්ස සප්පායානි භෝජනානි භුඤ්ජතෝ වනෝන අස්සාවේ යස්ස කාලේන ච කාලං වනං දෝවේය කාලේන ච කාලං වනමුඛං ආලිම්පේය තස්ස කාලේන කාලං වනං දෝවතෝ කාලේන කාලං වනමුඛං ආලිම්පතෝ පුබ්බලෝහිතං වනමුඛං න පරියෝනන්දේය නච වාසාතපේ චාරිත්තං අනයොංජේය තස්ස වාසාතපේ චාරිත්තං අනනුයුත්තස්ස රජෝසෝඛං වනමුඛං නානුද්ධංසේය වනානොරක්ඛේ ච විහෙරෙය්‍ය වනසාරෝපි තස්ස ඉමිසාච සප්පාය කිරියාය අසුච විසදෝසෝ අපනීතෝ අනුපාදේ සේසෝ තදු භයේන වනෝ විරුහෙය්‍ය සෝරෝල්නේන වනේන සංචවිනා නේව මරණං වා නිගච්ඡේය න මරණ මත්සං වා දුක්ඛං ඒවමේව කෝ සුනක්ඛත් ඨානමේතං විජ්ජති යං ඉදේ කච්චස්ස බික්ඛුනෝ ඒවමස්ස තණ්හා කෝ සල්ලං සමනේන වොත්තං අවිජ්ජා විසදෝසෝ ඡන්දේ රාග ව්‍යාපාදේන රුප්පති තං මේ තණ්හා සල්ලං පහේනම් අපනේතෝ අවිජ්ජා විසදෝසෝ සම්මා නිබ්බානාදී මුත්තෝ හමස්මේති සම්මා නිබ්බානාදී මුත්තස්සේව සතෝසෝ යානි සම්මා නිබ්බානාදී මුත්තස්ස අසප්පායානි ථානි නානුයොඤ්ජේය අසප්පායං චක්කුනාරෝප දස්සනං නානුයොඤ්ජේය අසප්පායං සෝතේන සද්දං නානුයොඤ්ජේය අසප්පායං ගහනේන ගන්ධං නානුයොංජෙය්‍ය අසප්පායං ජීවහාය රසං නානුයොංජෙය්‍ය අසප්පායං කායේන පොට්ටබ්බං නානුයොංජෙය්‍ය අසප්පායං මනසා ධම්මං නානුයොංජෙය්‍ය තස්ස අසප්පායං චක්ඛුනා රූප දස්සනං නානුයොත්තස්ස අසප්පායං සෝතේන සද්දං නානුයොත්තස්ස අසප්පායං ගානේන ගන්ධං නානයොත්තස්ස අසප්පායං ජීවහාය රසං නානයොත්තස්ස අසප්පායං කායේන පොට්ටබ්බං නානයොත්තස්ස අසප්පායං මනසා ධම්මං නානයොත්තස්ස පරාගෝ චිත්තං නානොද්ධංසෙය්‍ය සෝන රාගානුද්දංසිතේන චitteන නේව මරණං වා නිගච්ඡේය න මරණමත්ථං වා දුක්ඛං උපමා කෝමේ අයං සුනක්ඛත් කතා අත්ථස්ස විඤ්ඤාපනාය අයමේ වෙත්ත අත්තෝ වනෝති කෝ සුනක්ඛත් ඡන්නේසං අජ්ජත්තිකානං ආයතනානං අධිවචනං විසදෝසෝති කෝ සුනක්ඛත්ත අවිජ්ජායේතං අදිවචනං සල්ලන්ති කෝ සුනක්ඛත්ත තණ්හායේතං අදිවචනං ඒසනීති කෝ සුනක්ඛත්ත සතියායේතං අදිවචනං සත්තන්ති කෝ සුනක්ඛත්ත අරියායේතං පඤ්ඤායේ අදිවචනං බිසක්ඛෝ සල්ලකස්සෝති කෝසුනක්ඛත තථාගතස්සේතං අදිවචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝවත සුනක්ඛත වික්ඛෝ චසෝ පස්සායතනේ සෝ සංවතකාරේ උපදී දුක්ඛස්ස මූලන්තේ ඉති විදෙත්වා නිරුපදී උපදී සංඛයේ විමුක්තෝ උපදිස්මින් වා කායං උපසංහරිස්සති චිත්තං වා uppādeṣṣati te netaṃ tānaṃ vidyati සේයතාපි සුනක්ඛත් ආපානීය කංසෝ වන්න සම්පන්නෝ ගන්ධ සම්පන්නෝ රස සම්පන්නෝ සෝච කෝ විසේන සංසට්ඨෝ අත පුරිසෝ ආගච්ඡේය ජීවිතු කාමෝ අමරිතු කාමෝ සුඛ කාමෝ දුක්ඛ පටික්ඛෝලෝ තං කිං මඤ්ඤසී සුනක්ඛත්ත අපේනෝසෝ පුරිසෝ අමුං ආපානීය කංසං පිරෙය්‍ය යං යඤ්ඤා ඉමාහං කිවෙත්වා මරණං වා නිගච්ඡාමි මරණමත්ථං වා දුක්ඛන්තේ නොහෙතං බන්තේ ඒවමේව කොහොසුනක්ඛත්ත සෝවත භික්ඛෝ චසෝ පස්සායතනේ සෝ සංඋතකාරේ උපදී දුක්ඛස්ස මූලන්තේ ඉති විදිත්වා නිරුපදී උපදී සංකේ විමුක්තෝ උපදිස්මින් වා කායං උපසංහරිස්සති චිත්තං වා උපාදස්සති තේ නේතං තානං විජ්ජති සේයථාපි සුනක්කත් ආශේවිසෝ ඝෝරවිසෝ අත පුරිසෝ ආගච්ඡේය ජීවිතුකාමෝ අමරිතුකාමෝ සුඛකාමෝ දුක්ඛපටික්ඛෝලෝ තංකින් මඤ්ඤසේ සුනක්ඛත් අපේනෝසෝ පුරිසෝ අමුස්ස ආසේවිසස්ස ගෝරවිසස්ස හත්තං වා අංගුට්ඨං වා යුඤ්ජේය යං ජඤ්ඤා ඉමිනාහං ඩට්ඨෝ මරණං වානිගච්ඡාමි මරණමත්ථං වා දුක්ඛන්ති නොහේ සංබන්තේ ඒවමේව කෝ සුනක්ඛත්ත සෝවත බික්ඛෝ චසෝ පස්සායතනේ සෝ සංඋතකාරේ උපදී දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා නිරුපදී උපදී සංඛයේ විමුක්තෝ උපදිස්මින් වා කායං උපසංහරිස්සති චිත්තං වා උප්පාදස්සති තේන සංඨානං විජ්ජති තේ ඉදම වෝච භගවා අත්තමනෝ සුනක්ඛත්තෝ ලිච්ඡවි පුත්තෝ භගවතෝ භාසිතං අබිනන්දීති සුනක්ඛත්ත සොත්තං පංචමං